ඇවන්ගාඩ් ගනුදෙනුව සම්බන්ධව ආණ්ඩුවට අද විශාල වශයෙන් චෝදනා එල්ල වෙලා තියෙනවා. මේ පිළිබඳව අධ්‍යයනය කරලා මම බොහොම පැහැදිලිව කැබිනට් මණ්ඩලයේදී කිව්වා මේ ගනුදෙනුව සම්බන්ධව අපරාධ නීතිය මූලධර්ම අනුව පුපුරන ද්‍රව්‍ය පනත, ගිනියවි ආඥා පනත, ත්‍රස්තවාදී පනත මේ පනත් තුන යටතේ නඩු දාන්න අපරාධ නීතියේ මූලධර්ම අනුව මූලාශ්‍රයක් නැහැ කියලා. මේ සිද්ධිය අල්ලලා ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්තුමා අත්අඩංගුවට ගන්න ඕන කියලා. මම මේ නීතිය දන්න කෙනෙක්. අධිකරණ ඇමතිවරයා විදිහට මම කිව්වා ඒකට ඉඩ දෙන්නේ නැහැ කියලා. එතුමත් එක්ක අපිට ප්‍රශ්න තියෙනවා දේශපාලන ප්‍රශ්න. මේ කාරණේ මත එතුමා අත්අඩංගුවට ගන්න දෙන්න බෑ කියන මතය මම ඉදිරිපත් කළා. මම අතිගරු ජනාධිපතිතුමාට, ගරු අගමැතිතුමාට මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කළා. නීතිපතිතුමාත් කතා කරා. ගරු අතිගරු ජනාධිපතිතුමයි, අගමැතිතුමයි බොහොම පැහැදිලිව කිව්වා කවුරු මොනවා කිව්වත් ඔබතුමා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න.